ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුභාවිත සුලාලිත ගීතයක රසහව් විඳින විට ජීවිතය පොහොසත් වෙනවා. ජීවිතයට මధుර අර්ථ එක්වනවා. ජීවිතයේ ගැටලු අභියෝග ජය ගන්නට එක්තරා ශක්තියක් චිකිත්සාව බවට සංගීතය පත්වනවා. එරිදා සංග්‍රහයෙන් අප උත්සුක වන්නේ ගීතයක මිහිර මිදින ගමන් අපේ දැනුම් පරාසයන් පුළුල් කර ගන්නට. ඍජුව ඉඳ ගැනීමෙන් හුස්ම ගැනුමෙන් විවේකයෙන් අත්පත් කරගන්නට පුළුවන් ප්‍රයෝජන ඉතා විශාලයි. විශාල වෙනසක් මිනිසයා තුළ නිතැතින්ම ඇති වෙනවා. ආචාර්ය අමරදේවයන් ගීත ගායන විට මම පුංචි කාලේ ඉඳලා බලන් හිටියා එතුමා දිහා. එතුමා ඍජු කයෙන් යුක්තව තමයි ගීත ගයන්නේ එවිට හොඳට හිස ඔසවලා ස්වර පරාසයන් නිවැරදිව ඇසුරු කරමින් තාලයට අනුකූලව ගීතයේ වචන අරුත් මවමව රස මිනිමින් තමන්ද ඒ ගීතය තුළට සම වදිමින් තමයි එතුමා ගීත ගායනා කළේ ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද ගීතයක් අප තෝරා ගත්තා ඉරිදා සංග්‍රහයට මේ ගීතය වසන්ත කුමාර කොබවක ගීපද රචකයාගේ නිර්මාණයක් ඒ ගීතයේ වචන පමා වී ආ වසන්තේ නම් වූ පොතේ ඇතුළත් වුණා මේ පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානද හිමි වුණා අපි ආචාර්ය අමරදේවයන්ගේ මధుර ස්වරයට සවන් යොමු කරමු. Ooh. පිරුණා කිරි පෙරළු තැනක සෙත් කවිසේ එන නොමිනිස් මල් කුරු හතරේ ආරුපා පැටලේ සුඳ දිගින් පිටුනත් ඉරමල නොඋනාද නිල නැගු මුයමි පොල් රොතු කිරුණා ඉන්ද දිගින් මිනිසා තුල තිබෙන භයානකම ලක්ෂණයක් නම් ආත්මාර්ථකාමයයි මිනිසා තුල ඇති සාධාරණත්වය වැදගත් බව විනාශ කරන්නේ ආත්මාර්ථකාමයයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ආඩම්බරය, මෝහය, ආශාව යන මේ සියල්ලෙන් මිදිය නොහැකේ ආත්මාර්ථකාමීත්වය නිසා බව ශ්‍රී සත්‍යසායිතුමාගේ දේශනයක ඇතුළත් වුණා. ඒ දේශනය මා අසා තිබෙනවා. මේ වාගේ අදහස් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය පුරාම පවතිනවා. ජේසුතුමන්ගේ බයිබලයේද සුද්ධ කුරාණයේද මේ බඳු අදහස් සොයා ගන්නට පුළුවන්. ආත්මార్థකාමී කම විනාශයට මුලක් ලෝකය දියුණු කරන්නට Taman දියුණු වෙමින් ලෝකයට අතහිත දෙන මිනිසුන්ගෙන් තමයි පිරීලා තියෙන්නේ. නමුත් අද ලෝකය පිරී පවතින්නේ ඊටාම ස්වార్థකාමී විදිහට රුදුරු ඊටා දීන තත්වයකින් ලෝකය විනාශ කරන මිනිසුන්ගෙන් ಭಾರತೀಯ ගීතයක් තෝරගන්නවා අද ඉරිදා සංග්‍රහය සරසන්නට ජිමි ખાન සහ රහ්මා අලි විසින් එක්තරා සංගීත කණ්ඩායමක් සමග මේ ගීතය ගායනවා බටහිර සංගීතයද ඇසුරු කරන ඉන්දියානු ශිෂ්ටාචාරය සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කළ රසවත් ගීතයක් හැටියට අපට දැනෙන නිසයි ඉරිදා සංග්‍රහයට මේ ගීතය එකතු කළේ में भी नहीं रही वो नदियाँ पार पार නිරංජලා සරෝජිනී ගායන ශිල්පිනිය විසින් ගුවන්විදුලි ගීතයක් හැටියට එකල නිර්මාණය කළා ගායනා කළා. එම ගීතය තනු යොදමින් නිර්මාණය කළේ සංගීතයෙන් ඔපවත් කරමින් විශාරද නන්දා මාලනී. Thank you. විශ්වවිද්‍යාලයේ භාෂා අංශයේ ඉගෙනගත් ඉතා දක්ෂ තරුණියක්. ඇය ප්‍රියංගා සිරිවර්ධන. ඇය ප්‍රගුණ කර තිබෙන භාෂා අතර හින්දි භාෂාව විශේෂයි. ඇය විසින් අපට ලියා දුන්නා මේ අදහස එය හින්දි ගීතයක් ಭಾರತೀಯ ගීතයකට පෙරවදනක් හැටියට අප ඉදිරිපත් කරන්න කැමති වෙන්නේ ප්‍රියංගා සිරිවර්ධනට තුති පිරිනමමින් දෙවියන් සත්‍යයයි. සත්‍ය නම් ශිවයි. ශිව දෙවියන් සුන්දරයි. අවදිවන්න, අවදි වී බලන්න ජීවිතය ආලෝකය පතුරුවයි. අවදි ප්‍රදේශයේ වැඩවසන රාම් දෙවියනි, කාශි ප්‍රදේශයේ වැඩවසන ශිව දෙවියනි, වෘන්දාවනයේ වැඩවසන කෘෂ්ණා දෙවියනි, සෑම නිවසකම වෙසෙනා මේ සියල්ලන් වෙත දයාව පතුරවන්න. ඉන්දියාවේ පුට්ටපර්තියේ ශ්‍රී සත්‍යසායි ප්‍රශාන්ති නිලයම් ආශ්‍රමයේ සැරිසරන විට මේ භජන් ගීත වැනි බොහොම ලස්සන ගීත අපට ඇහෙනවා බැතිමතුන් ගායන හැටි. මා ඉන්දියාවේ ඉගෙනගත් විට බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ විශ්වනාථ මන්දිරයට ගමන් කරනවා. උදේ පාන්දර හැතැම් වෙලාවට හැන්දෑ කාලේ ඇවිදගෙන යන්න ඕන. ගිහාම ඒ බැතිමතුන් භජන් ගීත ගයනවා. ගංගා තරංග රමණීය ජටා කලාපං ගෞරී නිරන්තර විභූෂිතවාම භාගං නාරායන ප්‍රියමනංග මදාපහාරං වාරාණසී පුරපතින් භජ විශ්වනාථම් මේ ශ්ලෝකය මට කටපාඩම් වුණා ශිවගේ වම් පැත්තේ තමයි ගෞරිය නැත්තම් පාර්වතිය ශිවගේ බිරිඳ වාසය කරන්නේ. ශිව ප්‍රබලයි. ශිව මුලින් කියන්නේ ශව කියලා. ශව යනු මලමිනියක්. ශිවට පණ එන්නේ පාර්වතිය ළඟ සිටින විට. මේ වගේ දේව පුරාණ කතා රාශියක් තිබෙනවා. හොඳයි. මේවා ඇසුරින් චිත්‍රපටි, නාට්‍ය, ටෙලිනාට්‍ය විවිධ වැඩසටහන් වලට නවකතා, කෙටි කතා ආදියට ජන සංස්කෘතියට මහේසුරු ගැන සඳහන් විවිධ සංකල්ප ගලාගෙන ගියා. ලතා මංගেশකර ඇතුළු පිරිස ගායනා කළ ගීතයක් අතිශය ජනකාන්ත වූවා. මහේන්ද්‍ර ශර්මා විසින් මේ ගීතය රචනා කළේ ලක්ෂ්මීකාන්ත ප්‍යාලේලාල් සංගීතඥයන්ගේ මේ සංගීතයට අනුවයි ලතා මංගেশකර ඇතුළු පිරිස මේ ගීතය ගැයුවේ. जीवा ආදරය පිළිබඳ ප්‍රේමය පිළිබඳ කතා කරද්දී වැඩිපුරම අප සමන් යොමු වන්නේ විප්‍රලම්භ ශෘංගාරයට සම්භෝග ශෘංගාරය කියලා කියන්නේ එකට එකතු වී ප්‍රීතිය බෙදා හදා ගැනීමයි නමුත් බොහෝ විට සිදු වෙලා තිබෙන්නේ එකට එකතු වූ අය ඈත් වෙලා දුකින් පෙළෙන බවයි ශෝකයෙන් පෙළෙන බවයි මේ වගේ අවස්ථාවක මහාචාර්ය සුනිල් ආර්යරත්න සෝමතිලක ජයමහට ලියා දුන් ගීතයක්. එය සම්භෝග ශෘංගාරය විෂද කරන්න. අපි ඒ ගීතයයි අද ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්න බලාපොරොත්තු වන්නේ. Thank you. මඟ පවන කුසේ ඔබට සිසිල සතන් නම් ලඳුනි දුක සෙවනක් සේ ඔබට සෙවන සතන් නම් ලඳුනි මඟ පවන කුසේ ඔබට සිසිල සතන් නම් ලඳුනි මට පින්කම් ලබන්න ගංගාවකින් ආසිනිවල් පවසට පින්කම් ලබන්න මල් සුවඳ මනකල් මේ සුවඳින් සුවඳ වන්න දුක සෙවණක් සේ ඔබට සෙවණ සදන් නම් ළඟනි මඳ පවණක් සේ ඔබට සිතිල සදන් නම් ළඟනි සිතින් එළිය ගන්න සඳ පහන කිමානි කෙලල් අඳුරට සින් එළිය ගන්න පොරුවක් වෙමින් මම හැම කල් දිවි සයුරෙන් හිතරවන්න සුඛ සෙවණක් තේ ඔබට සෙවණ සතන් නම් ලඳුනි මද පවණක් තේ ඔබට සිතිල සතන් නම් ලඳුනි දුක සෙවණක් තේ ඔබට සෙවණ සතන් නම් ලඳුනි මද පවණක් තේ ඔබට සිතිල සතන් නම් ලඳුනි මහා නගරවල වීදි දිගේ උද්දාමෙන් ගමන් කෙරුව ජීවත් වූ කාලෙදි මං දැන් මං මැරිලා ගානයි පොළොවේ කොතැනක හරි දිගෑදෙන්න පුළුවනි මට දවස උදාවේ මං පාරට වැටුනේ මහා සිටු මන්දිරයකින් දවස නිමාවේ මං läග ඉන්නේ මුඩු පොළවක බටහිර අහසේ ගිලෙන විටම හිරු මගේ ඇස්වලට පණ දෙන්නට බෑ දවස ගානේ නරකෙස් මතුවේයි එක එක ගානේ දත් වැටේවි මහලුවේ ජීවිතේ මෙයයි ඉන් ගැලවී ගන්නට පුළුවන් නූපන් එකෙකුට විතරයි යැන්සි කාව්‍ය නදී චීන නව කවි පරිවර්තනය පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ අලුත්ම පරිවර්තන කෘතිය. ඊට රසවත් අර්ථවත් නිර්මාණ රසක් මෙහි ඇතුළත් වෙනවා චීන රටේ කවි තමයි. ඒ මේ ආදරය නැති වුණු තැන ජීවිතය තරුණ කාලෙම වයසට යනවා වගේ දැනෙනවා. ආදරය නැති උනදා ජීවිතය විසණයටපත් වෙනවා. තනිකම පාළුව හරියට දැනෙනවා. එවිට ආදරය සොයනවා. ඇතැම් අය ආදරෙන් ඉන්න අය දිහා බලලා ඊර්ෂ්‍යා කරනවා. නපුරුකම් කරනවා. නමුත් ශාමිලා හුසෙන් විසින් ලියන ලද මේ ගීතයෙන් අපට ආදරය දැනෙනවා. ගීතය සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග විසින් කරුණාරත්න දියුල්ගනේ ගායන ශිල්පියා විසින් එම ආදරබර ගීතය මෙසේ ගායනා කළා ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල පෙරුණ 9යි විනාඩි 32යි දැන් වෙලාව